ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ දේශනා මාලාවේ 10 වෙනි වතාවටත් ධර්ම දේශනාවක් සඳහා අවස්ථාව ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්ති ඉදප්පච්චයා නාම රූපත්‍ත්‍ති පුට්ඨෝ සතා ආනන්ද අත්ති තිස්ස වචනියං කිම් පච්චයා නාම රූපන්ති ඉති චේවදෙය විඥාන පච්චයා නාම රූපන්ති ඉච්ඡස්ස වචනීයන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පටිච්චසමුප්පාදේ අන්තිම කෙළවරේ ඉඳලා මුලට අදින ස්වරූපයෙන් ඇවිල්ලා ඇවිල්ලා දැන් අපි වැදගත් සම්දිස්ථානයකට එව නැත්තම් ධර්මිතාම ගැඹුරු ස්ථානයකට ක්‍රමයේ ක්‍රමයෙන් සපමින්ලා තියෙනවා ඒ අනුව සර්වචන් වහන්සේම ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා මේ නාම රූපේ කියලා මේ හඳුනාගන්න දේ ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක්ද එහෙම නැත්නම් ඒක දැනටමත් ලෝකෙ පනවලා ප්‍රසිද්ධ වෙලා ස්ථිරව තියෙන දෙයක්ද කියනේ වචනේ කවුරු හරි අහුවොත් ඒකත් ඒ ඒ තන හේතු ප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් බව සාමයේ සාධනීය පැත්තෙන් තමයි උත්තර දෙන්නේ කියලා කියන්නේ. එහෙනම් මේ නාම රූප කියලා හදලා පනවන ලද ස්ථිරසාර දෙයක් නැහැ. ඒ ඒ වෙලාවේ හේතු ප්‍රත්‍යයෙන් හටගන දෙයක් බව මතක් කරලා කියන්න කියනවා. ඒවට අදාළ හේතු තියෙනවා. ඒ හේතු තාම අවස්ථානුකූලව නාම රූප බවටපත් වෙලා නැහැ. හේතු වශයෙන් තියෙනවා. හේතු ඕනම වෙලාවක නාම රූප බවටපත් වෙන්න පුළුවන්. ඒකට අදාළ හේතු තියෙනවා. එහෙම තියනවාද? එහෙම නැත්නම් දැනවත් පණවන ලද ඉෂ්ටිරසාර වෙච්ච නම් කරන ලද නාම රූප තියනවාද කියන එක වගේ එකක් තමයි මෙතන කියවෙන්නේ. එහෙම එකක් නෑ. තාමේ නාම රූප බාටපත් වෙන්න හේතු තියෙනවා. මොකද්ද හේතුව කියලා අහුවොත් කිම්පච්චා නාම රූපං තීතිචේ වදේය කවුරු ගැහුවොත් මොකක් ප්‍රත්‍ය කරගෙනද මේ නාම රූප නාම රූපයන් බාටපත් වෙන්නේ කියලා විඥානපච්චා නාම රූපං ඉච්ඡස වචනියන් ඒකට කියන තියෙන්නේ විඥානීය ඒක වළංගු කරොත් විතරයි ඒක නාම රූපයක් බාටපත් වෙන්නේ නැත්නම් විඥානයේ වළංගු භාවය විඥානයේ සහතිකය විඥානයේ අත්සන නොලැබුණොත් නාම රූප ගබ්සාවටපත් වෙනවා නාම රූපේ ස්පර්ශයක් දක්වා මෝරන්නේ නැහැ. ඒ නිසා විඥානේ එතන එතන සහභාගීත්වේ නැත්තම් ඒ ඉදිරිපත් වෙලා ඉදිරිපත් වුණා වගේ පේන්න තියෙන ඒ නාම රූපයන් වළංගු භාවයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා විඥානයේ සහයෝගය නාම රූප වලට අත්‍යවශ්‍යයි. එහෙම නැත්නම් ඒක ස්පර්ශයක් පාටපත් වෙලා ස්පර්ශය තණ්හාවක් පාටපත් වෙලා තණ්හා උපාදානයක් පාටපත් වෙලා භවයක් පාටපත් වෙලා ජාතියක් පාටපත් වෙලා ජරා මරණ ව්‍යාධි දුක් ගෙන දෙන්නේ නැහැ වෙන විදියට කියනවා නම් ලෝකෙ මොන තරම් නාම රූප ධර්ම තිබුණත් විඥානයේකට බැසගෙන විඥානයක සහතික කරන තෙක් ඒ නාම රූපයන්ගෙන් අපිට කිසිම දුකක්වත් ඒව පෙරලීම නිසා විපරිණාමය නිසා වෙහසක්වත් අපිට එන්නේ නැහැ ඒ යම් නාම රූප කාණ්ඩයක් හරහා ඒ වගේ විපරිණාමය හරහා පෙරලීම හරහා වෙස් පෙරලීම හරහා පරිණාමය හරහා රූපාන්තරණය හරහා අපිට දුකක් එනවනම් ඒ දුක එන්නේ විඥාන විසින් සහතික කරලද නාම රූප හරහා පමණයි. ඒ නිසා විඥානයේ යම් අවස්ථාවක නාම රූපය සහතික කරන්නේ නැති තාක්කල් අස්සම් කරන්නේ නැති තාක්කල් ඒ විඥාන වලින් කවදාකවත් කෙනෙකුට දුකක් ඇති වෙන්නේ නැහැ. උපමාවට කියනවා නම් උසස් අපි කියමු කච්චේක වගේ එහෙම නැත්නම් වැදගත් ස්ථානයක ස්ථාන බහර නිලධාරී අසංකරණ තෙක් CC එතනින චීෆ් ක්ලාක් කොච්චරයි සහතිකේ අසංකලා තිබ්බත් බලංගු වෙන්නේ නැහැ. එතකන් එයා ඒ වුණ රබර් සීල් එකත් ගහලා තියන්න පුළුවන්. නමුත් ලොක්ක ඇවිල්ලා ඒ සහතිකේ රජේ වෙනුවෙන් අස්සන තියනකන් මේක බලංගු සහතිකයක් වඩටපත් වෙන්නේ නැහැ. ඒව නැත්තම් අපි වල හොර සහතික කියලා කියනවා. අනිත් වගේ තමයි ඒ කන්තරුවට ගියාම මේ ලොක්කා එනකොට ගොඩාක් සහජික සූදානම් කරලා තිනවා. එයා ඒව දිහා බලබලා ඔක්කොම අංග සම්පූර්ණ දිහා බලබලා එයා බලන්නේ අසංකර රසංකරණ යන එක විතරයි. අසං කිරීමෙන් ඒක පූර්ණ සමාජ සම්මත සාදු සම්මත රජයේ පිළිගන්න සාතිකයක් බඩපත් වෙනවා. එතෙන්දී මේ ලොක්කට මහ ලොකු තනක් තියෙනවා. ඒ වගේ තමයි මේ වැඩ පිළිවෙලෙත් නාම රූපයිල මොන දේවල් යෝජනා කරත් මොන දේවල් පණ වැවුවත් මොන දේවල් ඉදිරිපත් කරත් විඥාණය තමයි ඇවිල්ලා ඒක වළංගු කරන්නේ සහතික කරන්නේ ඒ නිසා නාම රූපයක් වළංගු භාවයටපත් වෙන්නේ නාම රූපයක් නැත්නම් නාම රූපයක් පාටපත් වෙන්නේ විඥාණය අවශ්‍යයි ඒ නිසා විඥාණය ආපු නැති නාම රූප වලට භාෂාවේ බුද්ධ භාෂිතී නාම රූප කියලා කියන්නේත් නැහැ කියන්න වටින්නේ නැහැ. ඒවනම් කඩදාසි කැලි විතරයි අසං අසම නැති කොලේ කඩදාසි කැලක් විතරයි වගේ. ආන්නේ ඒ સંદર્ભය තේරුම් ගන්න එකේ ඇති ප්‍රෝජනේ මොකද්ද? මේ වගේ වැඩ පිළිලක් යන්නේ කියන එකෙන් දැනගන්න එකේ ප්‍රෝජනේ නම් මේ විඥානේ ආපු ගමන් පුටි වාඩිලා ටට ටට ගාලා ඔක්කොම අසං කරන වෙනුවට බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා විඥාණයට අස්සම් කරන්නේ නැතුව චිත්තක්ෂණයක පමාවක්. චිත්තක්ෂණයක ඉවසීමක්. චිත්තක්ෂණයක ශාන්තියක්. චිත්තක්ෂණයක ඒක දිහා බලා සිටීමේ හැකියාවක් තියෙනවා නම් මොකක් හරි නාම රූපයක් බලංගු කිරීම හරහා ඇති වෙන්න තියෙන මේ පස්ස සංඥා තණ්හා උපාදාන භව ජාති ජරා කියන වේදනා රාශියම නැවිත් නතර වෙනවා. නැවිත් නතර වෙනවා. ඒ නිසා විඥානය ආපුවාම පැනගෙන ටට් ටට් ටට් ගාලා ඔක්කොම අස්සම් කරන එක නෙවෙයි මෙතන තියෙන දක්ෂකම. ඒ විඥානයේදී මේ බහගන්න ඉඩක් නොතබා ඉදිරිපත් වෙලා තියෙන නාම රූප එතන මෙහෙම එතනින් එහාට වළංගු භාවයටපත් වෙන්නේ නැතුව ස්පර්ශයක් බවටපත් වෙන්නේ නැතුව ස්පර්ශය හරහා තණ්හා උපාදාන බවටපත් වෙන්නේ නැතුව හිටියොත් ඒසේවන්තෝ දුක්ඛස මෙහෙම දුකේ කියලා වගේ. නමුත් අපේ විඥාණය පුදුමාකාර තක්කමුක්ක ඉන්නේ. කඩිමුඩියක ඉන්නේ. ආපෝ ගණන් ගමන් වහපියක් නැහැ. මොකක් කරි ළඟ තියෙන දෙයක් අල්ලනවා. හරියට ගඟේ ගහගෙන යන මිනිහා පිදුරු ගහේ ඉල්ල හරිය එල්ලෙනවා වගේ. අනේ එවැනි අවස්ථාවක තමයි සාමාන්‍යයෙන් මරණින් මත්තේ ඊගාව භවය ඊගාව නාම රූපයට බහගන්නේ හුස්ම ගන්න ඉසුබුලන්න වෙලාවක් නැහැ මැරිච්ච ගමන් ගිහලා මොකක් හරි බඩ බඩ කඩුත්තුක ඉල්ලනවා එල්ලෙනවා ඒ එල්ලෙන්නේ බැල්ලියගේ බඩේද? එහෙම නැත්නම් මොන කුණු හරපුණා ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේ අදාළ දුක తත්‍ර తත්‍රා විනන්දනී කියලා ඒ භවය අල්ලාගෙන ඒ භවය ප්‍රිය කරගෙන ඒක වඩාගෙන ඒක මගේ කියාගෙන ඉතින් කන්න පටන් ගන්නවා. ඉතින් එතන මේ නාම රූපය කොච්චර එළඹිලා පෙළඹිලා තමන් වශී කරවගෙන මත් කරවගෙන තමන් දිහාවට විඥානයේ අත්සන ලබා ගන්න උත්සාහ කළත් යෝගාචරයාගේ දැනගන්න තියෙන්නේ ඒ ඒ විඥානීය මේ තියෙන යොසුලුකම කලබලකම තණ්හා හරහා ඇතිවෙච්ච ඇස්බැඳුමක් බවත් අදිසි තණ්හා කරන්නේ නැතුව විඥානයේ තව චිත්තක්ෂණයක් මේ නාම රූපේ වළංගු කරන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාව තමයි තපස කියන්නේ ඒකට තමයි ඊවසීම කියලා කියන්නේ. ඒ තමයි උපේක්ෂාව කියලා කියන්නේ. නමුත් මේ වගේ ඒ කඩිමුඩියක හරි අමාරුයි ඒ වගේ විඥානි තාම වේගිකින් ජවයකින් ඇවිල්ලා තෙද පාගෙන විභූෂණ පාගෙන එතෙන්ට ඇවිල්ලා ඒ ඔක්කොම වළංගු කරනකොට කල්නතු සූදානමක් නැතුව හිටියොත් අපි ඇඳගෙන ආපු පාර දිගේ එක එක එක එක පුරුකක දුර්වල කරගෙන හිටියේ නැත්නම් ඒ විඥානේ ආපුම අර සියල්ලම අස්සම් කරලා විජාඩ දුක්ඛඳක් ඇති කිරීමේ අයිතිවාසිකම ලබා දෙනවා. ඒක නිසා කොතනද අපිට පුළුවන් වෙන්නේ නාම රූපේ නාම රූප වශයෙන් හඳුනාගෙන ඒක දැන් එළඹිලා තියෙනවා. ඒක මේ ඡන්දේ ගන්න බලාපොරොත්තු වෙනවා. විඥානේ ආන්නේ මට්ටමේ නතර කරලා විඥානේ කෙටෙන්ට ඇවිල්ලා ඒ නාම රූප දෙකේ ප්‍රතිෂ්ඨාවක් නොලබලා විඥානේ අපතිත්ව නතර කරලා නාම රූප මේ දෙක මේ පැත්තේ තියලා මේ දෙක අතරමැද මේ තියෙන තණ්හාවේ තියෙන තක්කුමුක්කුව මේ තණ්හාවේ තියෙන කඩිමුදිය තණ්හාවේ තියෙන යෝසුළු බව දැනගෙන මේකද නිර්මාණශීලීත්වය කියන්නේ. මේකද ප්‍රගතිය කියන්නේ. ඒ වෙනුවට මෙතන පොඩිත්තක්. ඒක චිත්තක්ෂණයට අපිට ඉවසන්න පුළුවන් නම් මේ දෙක එකතු වුණොත් මහගිනි ජාලාවක් එන්න පටන් ගන්නවා. ඒ නිසා පෙට්‍රෝල් වලට ගින්දර ලං කරන්නම ගිනි තියන්නම ලං වෙච්ච ගමන් ගිනි ගන්නවා. ඒ නිසා දෙක දෙපැත්තෙන් තාම තියාගෙන ඉවසගෙන ඉන්න පුළුවන් නම් එතන තියෙන විශාල පැමිණිච්ච දුක් හෝ පැමිණෙන්න ඉඩ තියෙන දුක් නෙවෙයි මත්තට දුක් ඇතිගෙන දෙන විශාල චක්‍රයක් විශාල වටයක් විශාල ගැටයක් නොවද්දා නොවදින්න ඉඩ තියාගෙන ඉන්න පුළුවන් ගතියක් ඉතින් ඒක වශී කරගන්නවා කියලා කියන්නේ ඒක සිද්ධි කරගන්නවා කියලා කියන්නේ මේ මේක කටකතා මේ පොතකින් බල්ලා කියවලා එක චිත්තක්ෂණයක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ලක්ෂ වාරයක් කරලා කරලා කරලා කරලා මේ දෙන්න දුර්වල කරගෙන තියෙනවා. ඒ බුරුම් පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ බොක්සිං වටයක් යනකොට වට 15ක් යනවා. දෙපැත්තටම ඉන්නේ ලෝකයේ අනිකුත් සියලුම ප්‍රතිමල්ලමයන් ප්‍රතිමල්ලමයන් ජයගත්ත බරපතල දෙන්නෙක්. ඇවිල්ලා ආවට පස්සේ ඒ දෙන්නා එක්කනට එක්කන ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන කොයි වෙලාවක හරි එක්කෙනෙක් අනිත් එක්කනට අඬකට එකක් දීපු දවසේ නොකවුට් එකක් දීපු දවසේ අර මනුස්සයා වැටෙන්න ඕනේ 10ට ගණන් කරන ගන්න නැගිට ගන්න බැරි වෙන. එතෙන් තමයි ජය තීන්දුව වෙන්නේ. එද විඥාණයට ගහන ඕන හොම්බකට රිවට් වෙන්නේ. වැටෙන්න ආය නැ විනාඩි තප්පර ගානකට නැගිට ගන්න බැරි වෙන්නේ. ඔබ පැහින් නැතුව හිටපන්. නාම රූප කොච්චර පනවලා තිබ්බත් උඹ ඇවිල්ලා මේවා සල්ලම් කරන්න ඕන ගමන් නැහැ. වළංගු භාවයටපත් කරන්න පුළුවන් කමක් නැහැ. එතන මට තපසක් තියනවා. එතන මට ඉවසීමක් තියනවාද කියලා කියන්න ඒ මට්ටම විඥානය ඇවිල්ලා මේ ඉතිස්සලා ඒව වළංගු කරලා ඒ අනුව දුක් යම් ප්‍රමාණයකටපත් වෙලා නැත්නම් ගොඩක් වෙලාටපත් වෙලා ඒ සිද්ධිය දැකලා ඊට පස්සේ දවසේ ඩිංගිත්තක් මාරු කරගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා තමයි තේරුම් ගන්නේ මේ වෙලාවේදී අපිට ඉස්පාසු නොදෙන තෘෂ්ණාවයි මාන්න දිට්ඨියයි. එනිසා තෘෂ්ණාවාන දිට්ඨි පුළුවන් තරම් ඇල්මරාගෙන විෂමරාගෙන මේ විඥානයේ ඉදිරියට ඉදිරියපත් වෙන වෙලාවෙදීම දැනගෙන නාම රූපයන්ට වළංගු භාවයටපත් වෙන්න දෙන්නේ නැතුව නැතර කරගන්න පුළුවන් හටනක් තමයි මේ පුරුකෙදී සර්වචන් වහන්සේ යෝජනා කරන්නේ. ඒ සම්බන්ධයෙන් මහා නිදාන සූත්‍රය ඉස්සර කරගෙන මේ දේශනාවලිය පවත්වන්නේ මේක තියෙන්නේ දීගනිකායේ දෙවෙනි කාණ්ඩේ ওই මහා නිදාන සූත්‍රය ඉස්සෙල්ලා මහා ප්‍රධාන සූත්‍රය. අනේ මහා ප්‍රධාන සූත්‍රයේ මෙතන මේ සම්දිස්ථානයේ තියෙන වටිනාකම ඒක ඇත්තට මේ සම්දිස්ථානය අහුවෙන්නේ තීක්ෂ ප්‍රාර්ථයන්ට පමණයි. සාමාන්‍ය කෙනෙකුට මේක හරි අමාරුයි මූල ධර්ම වශයෙන් හරි අල්ලන්න අමාරුයි. එහෙම නැත්නම් ඒක දිරව ගන්න එක චින්තාමය වශයෙන් අමාරුයි. ඒ වගේම මේක භාවනාදී ක්‍රියාත්මක කරනවා කියන එක අමාරුයි. ඉතින් ඒක පෙන්වන්න අපේ සරුවච්චන් වහන්සේ කියන්නේ ගෞතම සිරි සරුවච්චන් වහන්සේ මේ බුද්ධ කල්පේ පහළ වෙච්ච විපස්සී සරුවච්චන් වහන්සේ නිවන් දකපු හැටි විස්තර කරනවා. විස්තර කරන්නේ ඔය මහා නිදාන සූත්‍ර ක්‍රමයටමයි බෝසතන් වහන්සේ නමක් විදියට පැත්තකටලා විවේකීව කල්පනා කරනවා මේ උප්පත් මිනිස්සු ඔක්කොම උපත්ති සීල සතෙක්ම උපන්න සීල සතෙක්ම ජරා ව්‍යාධි මරණයෙන් කිසිසේත්ම ගැලවෙන්නේ නැහැ. ඒක නිසා මේ ජරා ව්‍යාධි මරණ වලින් ගැලවීමට මිනිස්සු අනේක ප්‍රකාරයෙන් කල්පනා කරනවා. එක්කෙනෙකුට සාර්ථක උත්තරයක් හම්බෙලා නැහැ. පොඩ්ඩක් අර ගිනි අඟුර අත පිච්චෙනකොට අතින් අත මාරු කරන ක්‍රම අහුවෙලා තියෙනවා. ඒ අතින් මේ අතට දානවා මේ අතින් මේ අතට දානවා මිස පිච්චිල නතර වෙන්නේ නැහැ. ඉතින් මේ බෝසතාණන්සේ කල්පනා කර කර ඉන්නවා මේක ජාති ජරා ජරා ව්‍යාධි මරණ මට්ටමේ නැත කරන්න බෑ. මේකට මොන හරි හේතුවක් ඇති කියලා. එහෙම කල්පනා කරගෙන ඉන්නකොට තමයි දැන් කෙනෙකුට නම් අපි ඉස්ලාම් දාර්ශනික මතක් කරා මේ ජරාවක් ව්‍යාධියක් මරණයක් එන්න හේතුව කවම කවදාකවත් මිනිස්සෙක ඉපදෙන නිසායි කියලා හිතෙන්නේ අපට. අපිට හිතෙන්නේ මේ ජරාවටපත් උනේ මේ පිට විස බීජ තියෙන නිසා ව්‍යාධියටපත් උනේ එහෙම නැත්නම් ජරාවටපත් වෙන්නේ මේ අපේ ගෙදර මිනිස්සු මට සලකන්නේ නැති නිසා උණු වතුර දීපු නැති නිසා දත්බුරුසෝ දීපු නැති නිසා මම මේ ජරාවටපත් උනේ මරණයටපත් උනේ දොස්තර හොඳ නැති නිසා වෙලාවට ඉස්පිරිතාලේ ගෙනිච්ච නැති නිසා කියලා හරියට හේතු හොයනවා නමුත් මේ සියල්ලටම හේතුව ජාතිය බව එදා මහබෝසත්න් වහන්සේ කල්පනා කළා තියෙනවා විපස්සී මහබෝසත්න් වහන්සේ ඊට පස්සේ මේ ජාතිය කියන එක දීයති සාධකයක් ගහන හදන්නේ ඉස්සලා දී ඇති தත්ත්වයක්. ඉතින් අපිට වෙනස් කරන්න බෑ. දැන් ජාතිය ඇති උනට පස්සේ මේ කල්පනා කරන්නේ. ඉතින් එහෙනම් මේක මහ ප්‍රශ්නයක්. දැන් ජාති ජරා ව්‍යාධි මරණට හේතුව ජාතිය කියන එක ඒ ඒ මේ චින්තාමය ඥාන බොරු නෙවෙයි. ඒ න්‍යාය විපස්සනා බොරු නෙවෙයි. නාය නායකම බොරු නෙවෙයි. නමුත් ඒසුට දීලා ඉවරයි. ජාති ලැබිලා දැන් මොකද කරන්නේ? ඊට පස්සේ බැලුවා මේ જાති හට ගන්න මොකෙන්ද? කල්පනා වුණා භවයට ආසතාක්. මේ සංසාරේ ඉන්න තාක් જાතියක් නොලබා ඉන්න බෑ. සංසාරේ කොහේ හිටියත් එතකොට අපි බැලුවොත් දන් දුන්නත් සිල් රැක්කත් රූප භාවනා කරලා වෙලා රූප ධ්‍යාන ලැබුවත් අරූප භාවනා කරලා අරූප ධ්‍යාන ලැබුවත් අෂ්ට සමාපatti ලැබුවත් භවේ මේ අරකට වැඩිය මේක හොඳයි ඒකට වැඩිය ඒක හොඳයි කිය කිය අපි ඉනිමගේ දිගේ යනම අදියට නයින්සා ඉනිමන් ක්‍රීඩාව කරනවා වගේ ඉඳපුවා බක්කලා ආයෙ වැටෙනවා ඩායිගේ කටට වැටිච්ච ගමන් වලිගෙට වැටෙනවා ආයෙ ඉනිමග කම්බෙච්චාම දඩබඩ දඩබඩ ගාගෙන ඉහළට තනිනවා අනික කටට hina වෙවි ඕ නොබලට වැටෙනවා ඕ බලපන් මම ගියයි කියලා අනික යන නායකයන් හොයනවා පල්ලහැට වැටෙනවා ඉතින් මේ දෙල්ලම කර කර ඉන්නවා නමුත් මේ අර කොටු ටික ඇතුලේ තමයි ඊට පස්සේ කල්පනා කරද්දී භවය භවගාමී සතෙකුට භවයෙන් එපිට කල්පනා කරන්න පුළුවන් ඊට පස්සේ තමයි තියෙන්නේ මේ භාවය පවතින්නේ සාමාන්‍ය බැඳීමක දැඩි ආශාවක් දැඩි උපාදානයක් නිසා මේ දැඩි උපාදානය නිසායි මේ භවයේ කියන චක්‍රයෙන් මේ කොහොල්ල කුලියෙන් ගැලවෙන්න බැරි ඒ නිසා භවයට හේතුව උපාදානෙ. ඊටාන උපාදානය මිනිස්සෙක් සතෙක් කොහොමද තනන් දැඩි බැඳීමක් යකට ඇති කරගන්නේ පුංචි බැඳීමකින්. ලැබුගින්නක් හටගන්නේ මේ පුංචි ලයිටරකින් හටගන්න පුංචි ජල්ලකින්. ළමහා ලැබුගින්නක් රටකට ආණ්ඩුවකට වළක්ව ගන්න බැරි ලැබුගින්නක් හටගන්නේ ගිනි ගිනි පුළඟකින්. වාහනයකින් යන මේ සයිලන්සර් එකෙන් එළියට එන ගිනි පුළඟක් ඇති. ඒ නිසා පුංචි තණ්හාවකින් මේසා විශාල මහගින්නක් උපාදානයක් හට ගන්නවා. ඒ නිසා උපාදානට හේතුව මහගින්නට හේතුව පුංචි ගින්න. තණ්හා. තණ්හාවට හේතුව මොකද්ද? ස්පර්ශය. ස්පර්ශයට හේතුව සලායතන. සලආයතනට හේතුව නාම රූපේ. කියලා මේ අඩු කරන අඩු කරන අඩු කරන යනවා. ඒකෙදී මේ මහා ප්‍රධාන සූත්‍රෙත් මහා නිදාන සූත්‍රෙත් වෙනස තමයි. මහා නිදාන සූත්‍රයේ සලආයතන කියන පුරුක පෙන්වන්නේ නැහැ. දැන් මෙතෙන් යනකොට අපි පෙන්නලා නැහැ. එතන තියෙන ස්පර්ශයට හේතුව නාම රූපය කියලා පෙන්වන්නේ මහා ප්‍රධාන සූත්‍රයේ හෝ අනිකුත් ද්වාදසාකාර පෙන්නකොට නාම රූපපච්ච සලආයතන සලආයතන පස්ස පච්ච සලආයතන පස්ස පච්ච පස්ස කියලා පෙන්වන්නේ මේක නෑ නාම රූපපච්ච නාම රූපච්ඡ පස්ස කියන තැනට අවිල්ලා තියෙනවා. කොහොම කරොක්කත් ඒ ඒකම ගමන තමයි යන්නේ. ඉතින් නාම රූපය කියන තැන යනකම් අඩු කරන අඩු කරන අඩු කරන ගියාට පස්සේ ඒ බෝසතාණන්සේ කල්පනා කරලු මේ නාම රූප වශයෙන් අපිට ගොඩාක් ඕනම වෙලාවක යෝජනා ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ කොයි එකද වළංගු වෙන්නේ? කොයි එකද ස්ථාවර වෙන්නේ? එහෙම නැත්නම් මේ නියම නාම රූපේ බාඩපත් වෙන්නේ විඥානයේ කැමැති දීපයකට. විඥානේ මොකද්ද තෝරන්නේ? ඒකෙන් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා නාම රූපයක් නාම රූපයක් බාඩ බලංගු බාඩපත් වෙන්නේ විඥානේ අස්සන තියෙන නිසා විඥානේ තමයි නාම රූපෙට හේතුව. ඉතින් මේකත් ඉතින් හරි අපි දැන් දවස් 10ක් බණ කියලානේ උතෙන් ආවේ. මේ ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේනේ බෝසතාණන්සේ කල්පනා කරලා ඒ ගැඹුරට ගිහිලා විඥානයක් කැමැත්ත දීපු ගමන් ස්වයංවරයේදී තෝරාගත්ත ගමන් ඒ නාම රූපේ රජ වෙනවා. අග්‍රබාහිසිකාව බවටපත් වෙනවා. ඒ නිසා විඥානය තමයි නාම රූපෙට හේතුව. ඊට පස්සේ මේ විඥානෙට හේතුව වෙනකොට අන්පෙත්තින් ගිල නාම රූපේ මතුනවා. විඥානයේ හේතුව නාම රූපේ නාම රූපේ හේතුව විඥානයි. එදින්දී ස්වාමීන් වහන්සේ නෑ බහම්බෝතනන්සේ කියලා තියෙන මෙතනින් එහාට මගේ ප්‍රඥාව ගමන් කරන්නේ ප්‍රඥාව පොළාපයින් ඉඳගත්තා. ඒ රබර් බෝලකින් ගලකට ගැහුවා වගේ අනේ ඉස්සරලා රේකී ක්‍රමයට පස්සේ පස්සට ගියා. නාම රූප නිසා විඥාණය වෙනවා විඥාණ නිසා නාම රූප වෙනවා. මේක හරහා මෙතන එක තැන කරකවන්න පටන් අරගත්තා නිකන් හරියට අපි උඹ දෙන කියන භාවනා එක තැන හිටියයි කියලා. භාවනා ඉතින් හැට යන්නේ නැහැ. ඊට පස්සේ මහබෝසත්න් වහන්සේ ඒක මේ ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ හම්බෙන්න කියලා කමඨාන් සුද්ධ කරන්න ගියේ නෑ. ඒකම භාවනා කරා. ඒක තමයි භාවනා කරන්න ඕන තැන. ඒ ඒ හැප්පෙන තැන, ඒ කරකැවෙන තැන තමයි තමන්ගේ ණය තැන. තමන්ට උරුම තැන. ඒක බොහොම ඉවසීමෙන් දිගට දිගට දිගට දිගට කරනකොට අධිගතෝ කෝමයන් විපස්සනා මග්ගෝ වාබෝධාය කියලා එතන තියෙනවා මෙතෙන් තමයි නාම රූප විවිධාකාරයෙන් ඇවිල්ලා යෝජනා කරගෙන බලන ඉන්නවා විඥාණයට විඥාණයත් බොහෝම නිකන් ඇලිමුගටියා වගේ එහෙම නැත්නම් සුප්‍රීම කෝට් එකේ ජජ් වගේ ඇවිල්ලා අර ජූරි සභාවෙන් දෙනදී අස්සම් කරලා ඒ විනිශ්චය වලංගු භාවයටපත් කරනවා. දැන් රජුරු ඇවිල්ලා රාජනීති පොත බලලා පුරোහිත රජුපත් කරන රාජනීතිවතා මේ විදිහට මේ වැරද්ද කරමිනට මේ දඬු බගල රජුර අසං කෙරුවා වගේ විඥාන ඇවිල්ලා අසං කරනකොට ඔක්කොම පැනවිලා තියෙනවා විඥානේ ආවේ නැත්නම් අරව එකක්වත් වළංගු වෙන්නේ නැහැ හැබැයි රජුර විතරක් ආවට හරියන්නේ නැහැ අරව ඒ වෙනකොට පැනවිලා තියෙන්නත් ඕන ආන්න මේ ගමනේදී මේ වෙලාවදී මෙන්න මේ සම්දිස්ථානයේදී ඇතිවිච්ච අවබෝධය හරහා මේ විඥානය ප්‍රතිෂ්ඨාවක් ලබන්න නම් නාම රූපයක් අවශ්‍යයි නාම රූපේ ප්‍රතිෂ්ඨාව ලැබපු ගමන් නාම රූපේ වළංගු භාවයටපත් වෙනවා විඥානයත් අයියා වෙනවා රජ වෙනවා ඒ නිසා කවදා හෝ විඥානීය නාම රූපේ ප්‍රතිෂ්ඨාව නොලබා දින දෙපැත්තට කරලා තියාගෙන ඉන්න වෙනකොට ඒ නාම රූපේ නිසා සලායතනයක් වෙන්නේ ස්පර්ශයක් වෙන්නේ තණ්හාවක් නැහැ උපාදානයක් නැහැ භවයක් නැහැ જાතියක් නැහැ ජරා මරණ නැහැ ආන්නේ විදිහට මේ විඥානය එයාගේ විභූෂණ පාන්න දෙන්නේ නැතුව විඥාණය අපපතිතිත තැනකටපත් කරන්න පුළුවන් නම් එතන තමයි මේ දුකේ කෙලවර කියන එක අවබෝධ වීමත් බුදු වීමත් එක සැරේ සිද්ධ වුණා කියලා කියනවා. ඒ තරම්ම ඒක මේ එන gediyak ගැහුවා වගේ සිද්ධිය සිද්ධ වෙනකොට ඒ පුද්ගලයා නෙමෙයි ඉතුරු වෙන්නේ. ඉතුරු වෙන ඊට පස්සේ අවබෝධ කරපු කෙනෙක්. ඉතින් අන්නේ වගේ හැබෑ වෙනසක් වෙන සම්දිස්ථානයක් අපි මේ උත්සාහ කරන්නේ චින්තාමය ඥානයක් අනුව දන්න කියන අපේ නිදර්ශන අරගෙන මේ කියන ස්ථානේ අපි දවසකට කියලා කෝටි වාරයක් පහු කරනවා කොතනදීද අපි මේ ස්ථානට අවදි වෙන්නේ කොතනදීද මේ ස්ථානයට සතිය පිහිටවන්නේ කොතනදීද මේ ස්ථානට උපේක්ෂකව මේ විඥාණය ආපු ගමන් ඒ නාම රූපය සාතික් කරන විනුවට විඥාණය එක්ක අනිදර්ශන විඥානයක් නැත්තම් අපපචිතිත විඥානයක් පාඩපත් කරන්නේ කියලා බැලුවොත් අපි හැම වෙලාවෙම ඊටාම වැදගත් විචිත ගන්නා වූ මේ ආස්වාස් ප්‍රසවාස සංසිඳිලා එතකොට ආස්වාස් ප්‍රසවාසයේ ලේසියකුත් තියෙන බව හිත දන්නවම නැත්තම් මැරෙන්න එපායි ඊට පටවි පිටේ හද්දක් තියෙනවා කය වේදනක් තියෙනවා හිතවිලි තියෙනවා එකක්වත් විඥාණයට ලැබුම් පොලක් කරගන්න දෙන්නේ නැතුව මේ ඔක්කොම පිළිබඳව පොදු අවබෝධයෙන් නමුත් විනිශ්චයකටපත් නොවේ මේ தત્ත්වයේ දිගට පවතින තාක්කල් අර ඇති වෙන රද්ද නිසා හෝ වේදනා නිසා හෝ හිතවිලි නිසා හෝ ආශාස ප්‍රසස නිසා හෝ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ඇති කරගන්න දෙන්නේ නැතුව ඒ தত্ত্বය නොඑළඹි தত্ত্বයක් විදියට සහතික භාවයට පත්වෙච්ච නැති தত্ত্বයක් විදියට පවතින තා දුකක් නමුත් සර්වචන් වහන්සේ චේතනා සූත්‍රයේදී සඳහන් කරනවා දැන් මේ විවේක ස්ථාන ගිහිල්ලා යනකොට වටේ සද්දත් ඇහෙනවා. ඕනනම් මේ සද්දේ මොකද්ද කියලා විමසපු ගමන් මේ සද්දේ බලංගු සද්දයක් වඩටපත් වෙනවා. එතන හිතවිලි වගේ ඇතුණා හිතවිලි අර්ථය හොයන්න ගිය ගමන් හිතන්නේ වඩටපත් වෙනවා. කයේ හරියට වේදනාවක් තියෙනවා. මේ වේදනාවක් හොයන්න ගිය ගමන් විඳින්නෙක් වඩටපත් වෙනවා. හුස්ම ගන්නවා කියලා අයියෝ හුස්ම ගත්තව ගත්ත ගමන් හුස්ම ගන්නෙක් වඩටපත් වෙනවා. ඉතින් අසන්නෙක් වෙන්නෙත් නැතුව හිතන්නෙක් වෙන්නෙත් නැතුව හුස්ම ගන්නෙ වෙන්නෙත් නැතුව විඳින්නෙක් වෙන්නෙත් නැතුව මේ පණවන ලද ඒ නාම රූප කොටස් ඒකොනේ තිබිච්චාවයි මේ පැත්තේ ඒක ඉක්මනට අල්ලාගෙන විවාජී විසිට එළඹෙන්න බලාගෙන ඉන්න මේ විඥානය ඒ පැත්තේ තිබිච්චාවයි ඒ දෙන්න දෙකොඩේ පැත්තකට තියාගෙන ඉඳනං තණ්හාව අයින් කරලා තියෙනවා තණ්හාව තමයි මේ දෙන එක පාරට ගෙනාපු ගමන් එකට පටලවලා ඉස්පාසු දෙන්නේ නැතුව මං දැන් ඊවට මොකද කරන්නේ ඊගාට මොකද කරන්නේ කීක තටමන් නැතුව ආන්න එතන යචින චිත්තක්ෂණයේ තියෙන විවේකේ ඒ චිත්තක්ෂණයේ තියෙන හුද්දකලාව ඒ චිත්තක්ෂණයට උපේක්ෂාව ඇති වෙන තියෙන දුක් රාශියක් ඇති නොවි විඥානීය ප්‍රතිස්ථාවක් නොලබ මේ නාම රූප විඥානයේ ස්ථිර කිරීමක් නොලබ එහෙමම නැතර කරන්න පුළුවන්. එහෙම නැතර කළොත් ඒ වෙනකොට පෙර කළ කර්ම නිසා තමගේ කයි වේදනාවක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ වේදනාව විඳින්නේ නැහැ. වේදනාව තියෙනවා. ශබ්ද වගේක් එනවා කවුරු හරි කො බයිනවා එහෙම නැත්නම් ලස්සන සින්දුවක් කියනවා. අහන්නේ නැහැ. හිතවිලි වගේකුත් තියෙනවා. ඒවට අවශ්‍ය ඔක්කොම තියෙන. හිතන්නේ නැහැ. ඒ වගේම හුස්මකුත් ගන්නෙනවා. හුස්ම ගන්නෙක් නැහැ. ආන්නේ මට්ටමට ඉඳ ගියාම අපිට අර විඥානයේ පච කිරීමේ විඥානයේ අවලංගු කිරීමේ නැත්තම් විඥාන උජාරු తত্ত্বය එහෙමම නතර කිරීමේ පුංචි කෙසේ නමුත් දුරදි යන ගමනකට නිදර්ශනයක් රූපකයක් තමන්ගේම අත්දැකීම හරහා අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. නමුත් එතනදී බලන්න මොන තරම් නොයවසනසු තත්යකට අපිපත් වෙනවද කියලා. මොන තරම් අපි බයකට අසරණකමකට තනිකමකට පාළුකමකට පත් වෙලා ආයෙත් හුස්ම ගන්න හරි එතන. හුස්ම ගන්නකොටම අපි හුස්ම ගන්නෙක් බාටපත් වෙනවා. ඇස් දෙක අරලා බලපු ගමන් බලන්නෙක් බාටපත් වෙනවා. එහෙන් අර යෝජනාවල තියෙන මොනවාරි සාද්දයකට කන් දීපුවාම අහන්නෙක් බාටපත් වෙනවා. ඒන හිතවිලි ගැන කරදර වෙන්න කිව්වම හිතන්නෙක් බාටපත් වෙනවා. අපිට ඔක්කොම පනවලා තියෙන්නේ. ඕන කෙනෙක් බාටපත් වෙන්න පුළුවන් මෙතනදී යමක් නොකර සිටීමේ හැකියාව යමක් බාටපත් නොවීමේ හැකියාව හරහා තමයි අපි තේරුම් ගන්න විඥානය කොච්චර දක්මුකුකම් කරත් තෘෂ්ණාව ඇවිල්ලා අපිට මෙහෙම ඕම් බලහන් ඉඳලා බෑ මොන හරි කරන්න ඕන ඉක්මන් කරන්න කියලා අපේ මේ විනිශ්චයක් තීන්දුවක් ගන්න බලපෑම් කරද්දිත් අපේ මානවයිති වාසිකම අපේ ඉදිරියෙන් තියාගෙන නැහැ හැම දෙන්නේ විඥාණයට කිසිම තැනක ප්‍රතිෂ්ඨාවක් ලබන්න කියලා. නතර කරන එකට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා පුරුෂයි කියලා. බුදුන්සේ යාට තමයි කියන්නේ මේ මේ සත්පුරුෂයි කියලා. ඒක නිසා උපවන්තේ විදිත්තාන මජ්ජේ මන්තාන ලිප්පති සෝද සිබ්බනි මච්චගා සෝත් පුරුෂ සෝත් පුරුෂ පුච්චති මහා පුරිසෝති යෝධ සිප්පණි මච්චකා කියලා ඒ අන්ත දෙක තේරුම් ගන්න කියන මේ පැත්තේ නාම රූපයක් ඇවිල්ලා දඩ තද්ද බල විදිහට යෝජනා ගේනවා මාව තෝරගන්න මාව තෝරගන්න මාව ඉස්සරහට ගන්න මාව මට ඡන්ද දෙන්නේ කියලා විඥානය අර පැත්තෙන් පැනලා දෙන්න හදනවා ඒ දෙක මැද ඉඳගෙන මේ තෘෂ්ණාව නොයවසල්පත් කරනවා ඉක්මන් කරන්න හදිසි කරන්න මොකද මේ බලන්නේ ඉන්නේ කිය කිය කලබල කරන අන්නේ වෙලාවේදී ඒ ඇතිවිච්ච සද්දය සද්දයක් බාට බලංගු කරන්නෙත් නැතුව ඒ ඇති වෙන හිතවිලි යෝජනා ඒව ඔක්කොම බොල් හිතවිලි හිතවිල්ලක් බාට පෙළගසන්න දෙන්නෙත් නැතුව අතනෙ මෙතනින් කයේ දැනීමක් එනවා ඒවට අයිතිවාසිකම් කියන්නෙත් නැතුව හුස්ම තියනවද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ කියලා විඥාණයෙන් කනපින්ඩම් ගන්නවා හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැතුව අවිද්‍යාව කියනවා ඔක මොනවක්වත් බන්න බුදිය ගන්නේ කියලා. බුදිය ගන්න දෙන්නේ නැතුව හරියට මැද ඉන්නවා නම් ඒ ඒ විඤ්ඤාමයේ තෘෂ්ණාවගේ ඒ ගැට ඒ තෘෂ්ණාවේ තියෙන ඡාටු කතා තෘෂ්ණාවේ තියෙන මායා තෘෂ්ණාවගේ තියෙන ෂාටගති ඔක්කොම දැනගෙන මෙතන ඉන්න පුළුවන් නම් ඊගාවට එන්න තියෙන මේ නාම රූපයක් බවටපත් වුණා නම් අනිවාර්යයෙන්ම එළදෙන ස්පර්ශයක් සිද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශෝ ස්පර්ශ නොකරන අතර. ආන්නේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන අතර කර ගන්න පුළුවන් ශක්තිය තමයි මේ තපසේ අන්තිම කෙලවර. එතෙන් යනකම් තමයි අපි අරගෙන ගිහිල්ලා ඉසල ඉසල ගොඩක් වෙලාට අපි අහුවෙනවා. යනකොට මේ කලබලයක් වෙනකොට මේක ඇස්සරලා බලනවා. ඒක හයියෙන් හුස්ම ගන්නවා. එහෙම නැත්නම් කල්පනා කරන්න වැටෙනවා. එහෙම නැත්නම් නිින්දට වැටෙනවා. මේ මේ වටේට මේක නිකන් දත් 32 මැද දිව බේරිලා ඉන්නා වගේ වටේට බොරුවලවල් රාශියක් තියෙනවා. නමුත් මේ එක බොරුවලවලටවත් වැටෙන්න ඕන කමක් නැහැ. බුද්ධ ශ්‍රාවකයට බුද්ධ ශ්‍රාවකයට බුදුහාමුදුරු කියලා තියෙන ඔතෙන්ද ගියොත් අහන්නෙක් වෙනවා. මෙතෙන්ද ගියොත් හිතන්නෙක් වෙනවා. මෙතෙන්ද ගියොත් නින්දට වැටෙනවා. මෙතෙන්ද ගියොත් ආස්වාස් ප්‍රසවාස කරන්නෙක් බාටපත් වෙනවා. ඔබ මොකෙක්වත්පත් වෙන්නේ නැතුව මැදටලා හිටපන්. මැද දත්තිත් එක මැද දිව තියෙන වගේ හිටපන් කියලා. ඉතින් අන්න මේ වෙලාවට අපිට පොඩ්ඩක් ඉඩක් එනවා මේ මායාකාරී වංචනික ධර්ම ක්‍රියාත්මක වෙනටි බලන්න නැත්නම් ඡටමායාවි ගති ਸਰවචන්සේ සඳහන් කරන අන්නේ වගේ තැනකට විඥාණයපත් කරපුවාම වටේට තියෙනවා අපි හිතමු මෙහෙම උදාහරණයක් විදියට පොඩියකට ඉඳුල් කට කෑමක් හදනවා. ඉඳුල් කට දවසේ අම්මලා තාත්තලා මොකද කරන්නේ පොඩි එකා කැමති දේවල් ඔක්කොම වටේ තියලා මැදින් පොඩි එකා තියෙනවා දැකලා තියෙන දහලා තියෙනවා. ඒ කියන්නේ අම්මලා තාත්තලා ඒ ඉස්සර කරන දැන් ඉඳ දැන් නම් ඒ જાති අම්මලා තාත්තලා නැහැ. ඉස්සර ඒවා දෙවුණා. ඉතින් මේ පොඩි එකට කැමති දේවල් දර ඔක මැදින් තියෙනවා. අපි හිතමු පොඩි එකා මොනවත් අල්ලන්නේ නැහැ කියලා. හිතන්න බෑනේ. මොකද පොඩි එකා කියන්නේ ඉතාමත්ම ගිජු රූප දිහා හොඳ පිරිසිදු අද්දකින් බලන එකෙන්. ශබ්ද දිහා හොඳ ඉතින් අම්මලා සතර ඔක්කොම හරවලා මොකද්ද මේක අල්ලන්නේ කියලා බලලා කියනවා මේක පාට පෙට්ටිය ඇලුවොත් මේක චිත්‍රකාරයෙක් වෙයි. කැමටි ගත්තොත් මේක කැම දහස කෙනෙක් වෙයි. ඉතින් එක එක එක දේවල් කියනවා ඌව නෙවෙයි වෙන්නේ. දැන් අපි පින්න මේකෙදි මේ පොඩි එකා විඥානයේ වශයෙන් උත් අර වටේට පනවලා තියෙන දේවල් ඒ පොඩි එකාගේ අවධානය ලබා ගැනීමට නාම රූප වශයෙන් උත් අම්මයි තාත්තයි දෙන තණ්හා විදිහට අම්මලා තාත්තා කුසි ගන්න පොඩි එකාට මොන හරි තෝරන්නේ කියලා. බලාගෙනකොට පොඩි ගමනක් තෝරන්නේ. අපි හිතමු පුහුණුව නිසා පොඩි එකා පොඩි එකා කොර කරනවා. පොඩි එක ඇනස්තයිස් කරනවා. ඌත් මොනවක්වත් කරගන්න බැරි වෙනවා. එතකොට යම් විදියකට මේ විදියට ශික්ෂණයකින් කලින් ඒ කියන්නේ අපි කියන්නේ ලෑස්තිලා ගිහිල්ලා මොනවදක්වත් තෝරන්නේ නැහැ බලන්න හිටියොත් විඥාණය ඒ මේ පටවි මේ ආපෝ මේ තේජෝ කියන ඒ වගේ අරමුණ නැත්නම් එයා චේතනාවක් හදාගෙන චේතනාව අල්ලාගෙන විඥානය සාතික කරගන්නවා කියනවා. යන්ත චේතේති යංච පකප්පේති යංච අනුසේති තං ආරම්මණං හෝති විඥානස තිතිය. ඒකට අර ස්ථිර වශයෙන් පනවලා තියෙන ඇහැට කන්ට නාසයට පේන දේවල් අහුවෙන්නේ නැත්නම් විඥානේ ඒ වෙලාවට නවාපෑමක් කරනවා. චේතනාවක් ඇති කරගෙන චේතනාව අල්ලාගෙන ස්ථාවරය ලබනවා. එහෙම නැත්නම් ප්‍රකල්පනයක් අනාගත සීන සැලසුමක් එහෙම නැත්නම් අයෝනිසමනසිකාරයක් දාලා ඒක අල්ලා ගන්නවා. එහෙම නැත්නම් අනුසයක්. අපිත් දන්නේ නැති සංසාරේ පුරාවට යටින් ගේන මේ හැංගිලා තියෙන ආශාවක් හිත ඉක්මතු කරගෙන ඒක අල්ලනවා කියලා. බලන්න යාගේ විඥානයේ තියෙන අර ගොඩ ගොඩින් අහුවෙන ගොරෝසු නාම රූප ධර්ම දිගේ සංසාර සම්පූර්ණ ගිනින එක තමයි කාම ලෝකේ කියන්නේ. දැන් අපි කාම ලෝකේ සෑහෙන බින්නේනක් ඇති කරගෙන අපි රූපාවට, ශබ්දාවට, වේදනාවට, හිතවිලියාවට, නින්දාවට ආශාස බලන්න නැති වෙන්න කමඨාන සුද්ධ කරගන්න. සුද්ධ කරන ඉතින් ගිහිල්ලා බලාගෙන ඉන්නවා අහන්නෙත් නැයි ගාට මොකද්ද කරන්න කියලා. මේකම සිද්ධ කරන්න ඕනේ කියලා. එසකට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ විදිහට තනි කෙරුවට පස්සේ විඥාණය කොටු කරගත්තට පස්සේ විඥාණය දැපෙන සමාගත්තට පස්සේ විඥාණය විඥානයේ විසින්ම චේතනාවක් ඇති කරලා ඒ චේතනාව තමන්ගේ පිහිටීමට තමන්ගේ කුණ්‍ය ගහගන්න ප්‍රතිෂ්ඨා ලබා ගන්න හේතු වෙනවා කියලා. මේ චේතනාව කියන්නේ ප්‍රාර්ථනාව මන් නිවන් දකීවා කියන එක. මට සෝවන් වෙන්න ඕන කියන එක. මට මේ ධර්මය අවබෝධ වෙන්න ඕන කියන චේතනාව ඇති. ඒකට මේ චේතනාව හොඳ එකක් නරක එකක් නෙමෙයි පැදගත්කම වෙලා තියෙන්නේ. විඥානේ චේතනාව ඒ චේතනාවක් ඇති කරලා චේතනාවේ තමන්ගේ කුණ්‍ය ගහ ගන්න. ඒක හරියට මේ අජට අවකාශයේ චන්ද්‍රිකාවක් නැතර කරනවා වගේ. ඒක ලිලේ චන්ද්‍රිකාව හරහා සංඥාවල ඉන්න ගන්න. ඒ චන්ද්‍රිකාවත් හරියට ලෝකේ කරකින ගහන්න කරකිනවනේ ඒක තනක තිබ්බා වගේ සාමාන්‍ය අවකාශයේ මොනවාක ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. ඒ යම් කිසි වේගයක් හරි ඇතුව හරියටම ලෝකේ කරකන ගානට ඒක යන්න පටන් ගත්තොත් එතන ස්ථිර කන්නඩියක් ඇල්ලා වගේ චේතනාවක් ඇති කියලා මේ චේතනා කියන ප්‍රාස්තුකාව මතු කිරීමේ තියෙන වැදගත්කම මේ චේතනාව කුසල චේතනාවක් වුණත් අකුසල චේතනාවක් වුණත් අර විඥාණයට යැපෙන්න ඇති. ඉතින් මේ අපි පින්පැත්තේ පැත්තක් කල්පනා කරනවා නම් ආගමික පැත්තක් කල්පනා කරනවා නම් දානයක් දෙන්න චේතනාවක් නැතුව බෑනේ. ශීලයක් අගෙන චේතනාවක් බෑනේ. සමාධි භාවනාවක් කරන චේතනාවක් බෑනේ. විඤ්ඤා විපස්සනාදී විතරක් ওই චේතනාවම කොක්කක් වෙනවා. චේතනාවම ඒ විඥානේ පිටින්ට කොක්ක වෙනවා. ඒ නිසා එතෙන්ට යනකොට මෙතන මම පොඩි අර්ථකථන ඇදෙන මේ චේතනා කියන්නේ සංස්කාර වලට නම. සංස්කාර වලට කියන්නේ චේතනා කියලා. ඒ නිසා සංඛාරස්කන්ධේ පදනම් කරන විඥාන ප්‍රතිස්ථාවක් ලබනවා. ඊටසේ ප්‍රකල්පනා කියලා කියන්නේ අපි එක එක රුචි අදහස් තියෙනවා අපේ පෙක් අයිඩියාස්. එහෙම නැත්නම් එක එක දර්ශන මත. ඉතින් ඒව එකක් ඉස්සරහට එනවා. කිසිම අම්මට වැඩකුත් නැහැ, තාත්තට වැඩකුත් නැහැ, කිසිම වැඩක් නැති අදහසක්. ඒක අල්ලගෙන විඥාන ප්‍රතිෂ්ඨාව ලබනවා. එහෙම නැත්නම් අනුසය අල්ලගෙන විඥාන ප්‍රතිෂ්ඨාව ලබනකොට අපි කාම ලෝකයෙන් ඇත්තටම බේරිලා. ඊගාට රූප ලෝකේ ඇහැට පේන රූප ඇහැට ඇහෙන ශබ්ද ඇහැට ඇහෙන කන හිතට ඇහෙන රූප පේන රූප හිතට ඇහෙන ශබ්ද ඒකෙමත් වෙන් වෙලා. නමුත් මේ විඥාණය ඒ වෙලාවට අල්ලබදා ගැනීම සඳහා මේ වගේ ඊ타ත්ම සූක්ෂම ඊ타ත්ම গুপ্ত මායාකාරී වැඩ වගේක් කරනවා. ඉතින් ඒ ටික කවදාකවත් දැක ගන්න හම්බෙන්නේ නැහැ කාම ලෝකයෙන් සමුගන්න නැතුව. ඒ ටික කවදාකවත් දැක ගන්න හම්බ නැහැ. විඥානයේ තියෙන මේ ෂට ගති ටිකවත් දැක ගන්න හම්බ වෙන්නේ රූප ලෝකයෙන් සමගන්න නැතුව. එහා ඒ ටික ගෙවම් කරලා ගියාට පස්සේ තමයි ඒ විඥානයේ නපුර විඥානයේ තියෙන කැතකම, චපලකම, වංචනික බව, ෂට ගතිය, මායාව ගතිය පේන්නේ. ඉතින් ඒ නිසා යාට කෑම දුන්නේ නැත්නම් හදාගෙන කරනවා. එක්ක වමාරගෙන කරනවා. ඒ විදිහට හරි මේක ගැට ගන්න විඥානයක් තියදී අපි එදිනදා ජීවිතයේ මේ විඥානයේ තහවුරුව සඳහා කොච්චර පොහොර දෙනවද කියලා හිතන්න. ඇහෙන් පුළුවන් තරම් රූප පේනවා. කනෙන් පුළුවන් තරම් ශබ්ද අහනවා. බැරිද කියලා අහනවා මේ දෙකම එකවර කරන්න. මේ රූප විතරක් බලලා බෑ. ඒ රූපෙත් එක්ක ශබ්ද දෙකම දෙන්න බැරිද කියලා අහනවා. ඊට පස්සේ ඒත් එක්ක ගඳක් ටිකක් දෙන්න බැරිද? රසක් ටිකක් දෙන්න බැරිද? පහසක් දෙන්න බැරිද කියලා මේ ඉඳුරන් පහෙන්ම ඕජාගලන පෝෂණයක් දීලා යම් වෙලාවක අපි ගිහි අතාරිනවා කියලා කියන්නේ නැත්නම් කාම ලෝකෙන් අයින් වෙනවා කියලා කියන්නේ මේ විඥානීය කොටු කිරීම ඉතාම දුර්වල නමුත් ඉතාමත් ප්‍රගතිශීලී පියවරක් ඉතරහින් තියෙනවා ඊට පස්සේ අපි රූප ශබ්ද ගන්ධ රස ප්‍රයෝජනේ හලකලා විතරක් දීලා අතිශෝක්තිය නතර කරනවා සුඛභෝගීත්වය නතර කරනවා පාරිභෝගිකත්වය නතර කරනවා එහෙම කරාට පස්සේ ඒ සුකුමාර ජීවිතයක් ගත කරපු කුමරු කුමරි ජීවිතයක් ගත කරපු කෙනාට ඒ කාම ලෝකෙන් අයින් වුණාට හිත කාමච්ඡන්දේ අර විඳපු දේවල් වලට වැඩි විඳවන්න පටන් අර ගන්නවා කාම වස්තුන්ගෙන් අයින් වුණාට පස්සේ. ඒක මහ විශාල වමනයක්. ඒ නිසා එහෙම කෙනාට ගීගේ අතාරිලාට අතාරියාම ගීගේ ඉන්නට විදිය කරදරයි. ඔක්කොම කොච්චර දාන්න පටන් අර ගන්නවා. ඊට පස්සේ ඒක අයින් කරනවා කියන එක ඒ මේ අරවණන් අර ඒ රූප ශබ්ද ගන්ධ රස නම් සවලක් අරගෙන උදල්ලක් අරගෙන අයින් කරතයි. මෙව බෑ. මෙව ඉන්නේ හිතේ. ඉතින් ඔක්කොම ජයගත්තට පස්සේ තමයි රූප ලෝකේ ජයගත්තයි කියලා කියන්නේ. ඒක මනසෙන්මයි ඇති කරන්නේ. ඉතින් භාවනා ලෝකේ තියෙන එතන යම් කෙනෙක් ඒකත් නීවරණ දුරුවන් කරනවා කියලා කාමච්ඡන්දේ දුරුවන් කරනවා, ව්‍යාපාදේ දුරුවන් කරනවා, නිජමස් දුරුවන් කරනවා, එහෙම නැත්නම් විචිකිච්ඡාව ඒ වගේ දේවල් දුරුවන් කරනවා කියලා කියන්නේ මනසේ තියෙන මේ වගේ සංඥා ටික දුරුවන් කිරීම. ද්‍රව්‍ය දුරුවන් කරනවා කියන එක දසදාන වස්තුවෙන් කරතයි. නමුත් මේ ද්‍රව්‍ය පිළිබඳ තියෙන සංඥා ඒ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා හරහාමයි කාමච්ඡන්දය හැදෙන්නේ. රූප වස්තු විශේෂ නෙවෙයි. ඒ නිසා වස්තුකාම කිලේශකාම කියලා දෙකක් බුදුහාමුදුරුවෝ කියලා කියනවා. වස්තුකාම කියලා කියන්නේ තමන්ගේ බූදලේ එහෙම නැත්නම් මේ කන බොන දේවල් දීලා දාන එක. ඒක මොන්ටිසෝරි පන්තියක්. එහෙම කරලා හිත දාන්නේ නොදී ඉන්න එපා. දාන දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ අපි බලන්දනවා. කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඒක මොන්ඩිසෝරි වන්තේ මේ වස්තුකාමයේ අතයි. වස්තුකාමයේ අත හරියට ක්ලේශකාමයේ ඉල්ලව එලව පහර දෙනවා. ඒක කියන්නේ හරියට මේ අන්ධකාරය යනකොට මිනිහෙක් බය වෙලා දුවන්න පටන් අරගත්තොත් අර බය එලව එලව පහර දෙනවා. බුදුන් කියන නතරලා හිටපන් ඒත් පහර දෙනවා ඒක විසඳන්න පුළුවන්. ඔබ දුවන්න ගත්තොත් යකා එලව එලව ගන්නවා. යෝගී ක්ලේශකාමී ඔය හිතන තරම් ලේසි නෑ කොල්ල ගුලියක් අයින් කරනවා වගේ. එතෙන් තමයි අපේ සටන තියෙන ඇත්තටම මේ තපස්සරකමේ යෝගාවචරකමේ සටන තියෙන ක්ලේශකාම වල. ඒ ක්ලේශකාම වලින් ඊට 99ක් පරාදයි. උගයදෙනෙක් ඒ නිසා දන් දීමේ ಗುಣ කතා කර කර ඉන්නවා භාවනා ಗುಣ කතා කරන්න යන්නේ මොකද කතා කරන්න යනකොට පරාදයි. වස්තුකාමයේ පුළුවන් උනාට දීලා දාන ක්ලේශකාමයට ගියහම සටන දියත් කරන්නත් ඉස්සලා පරාදයි. ඇත්ත ඒක වහගත්ත ගමන් ගොජ දාන්න පටන් අරගන්නවා. හැබැයි අරකෙම හේව නැල තමයි. ඒ නිසා රූප නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ. යෝගාවචර ප්‍රශ්න තියෙන රූප සංඥාවයි. රූප සංඥාව මේ ඇත්තම දේ නෙවෙයි. ඒක පිළිබඳ හොල්මන විතරයි තියෙන්නේ. නමුත් කවදා හරි මේ ඔක්කොම මනෝබොබ්බංගමයි, මනෝසෙට්ටයි, මනෝමයයි කියනක දන්නවනේ. ධම්මපදේ පළවෙනි ගාථාවම කටපාඩම් කරනවා නම් මේ නීවරණ කියන සේරම මනෝපොබ්බංගමයි ඒ රූප සංඥාවල් සඳහා රූප ආකාර limiti නිංග බුද්දේශ වශයෙන් හොල්මන් කරාට හිත තියාගන්නේ සංඥාවක් විතරයි. ඒ සංඥාව තමයි ගෙදර ඉඳලා කැලේට යනකොටත් යන්නේ. කොහේ ගියත් ඒක පිටිපස්සේ ගිහිල්ලා පහර දෙනවා. නමුත් මේක මනෝමය දෙයක් බවත් මනෝබොබ්බංගවන්දියක් වත් මනෝසෙට්ට දෙයක් බවක් දන්නවනම් මේ මුළු ලෝකෙම තියෙන හිත ඇතුලේ. හිතින් හදාගත්ත මුළු ලෝකයක් තියෙන. ඉතින් අර අපි බාහිරයේ තියෙන බැමි ගලවන්න උත්සාහ කරාට මේ බැම්ම ගලවන්න එක ලේසි නෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක නෙවෙයි බුද්ධ ශ්‍රාවකගේ තියෙන උත්කෘෂ්ඨම ක්‍රියාවලිය ඒකත් ගැලෙවට පස්සේ මේ විඥාණය අර දෙක නැති තැන එක්කෝ චේතනාවක් ප්‍රාර්ථනාවක් අදිස්ථානයක් මුල් කරගෙන විඥාණය කුඩාර්ම ගහ ගන්නවා. එහෙම නැත්නම් ප්‍රකල්පනාවක් මුල් කරගෙන ඒ පුරුද්දට කරගෙන යන කල්පනාවක් මුල් කරගෙන ප්‍රකල්පනා කියන්නේ ඇත්තටම අභිවෘද්ධිය පිළිබඳව හිතලා කරන දේවල්. එතන කුඩාර්ම ගහ ගන්න. බැන්න අනුසය මත කුඩාර්ම ගන්න. ඇත්තටම එතකොට මේ චේතනාවේ තියෙන දරුණුකම එහෙම නැත්නම් ප්‍රකල්පනාවක තියෙන දරුණුකම එහෙම නැත්නම් මේ අනුශේ තියෙන දරුණුකම පිළිබඳව අපිට බයක් ඇති වුණාට කවදා හෝ ඒ චේතනා ප්‍රකල්පනා අනුශේ වගේ තියෙන දේවල් දකින්න නැතුව නිවන් ලබන්න බැරි නම් අපි සංසාරේ මෙතෙක්කල් ඒ තැනට ගිහිල්ලවත් නැත්තම් අඩු ගන්න එතෙන්ට ගිහිල්ලා ඒකේ තියෙන මේ ඉතිරි පැතිරි වැඩිච්ච මේ ජාලේ දැකගත්තොත් ඒ මනුස්සයා තේරුම් ගන්නවම කොච්චරක් අවිද්‍යාවකින් මෙවුවා මේට මෙහා ඉන්න විඥාණයට අවශ්‍ය කරන ආහාර කොච්චර දේවල් දීගෙන ආවද මේ විශාල ප්‍රජාවක් මිනිස්සු කරන හරියක් කරන්නේ මේක නේද බුදුජානනාංශය ඇතුළට ගිහිල්ලා පෙන්ලා දෙනවා මේ සටන බල බල හමුදාවල් තුනකින් පහර දෙන්න ඕනේ පිටම තියෙන විතිකම කෙලෙස සීලෙන් පහර දෙන්න ඕනේ ඊට පස්සේ තියෙන පරිඋත්ථාන කිලේශය සමත භාවනාවෙන් චිත්ත භාවනාවෙන් පහර දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ඇතුලේ පේන්න පටන් අරගන්නේ චේතනා ප්‍රකල්පන අනුසය කියන එක. ඉතින් අපි සාමාන්‍ය ජීවිතේ චේතනාව කකුසලක් විදිහට සලකන්නේ නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. අපි දන්නේ චේතනාවල හොඳ පැත්තක් තියෙන කියලා හොඳ චේතනා තියෙනක චේතනා පරිසුද්ධ වේනම් පෙම් සතම් පරදීන්නේ නැහැ කියලා සිද්දුත් කියනවා. පරිසුද්ධ චේතනාවක් ඇන්ද හිතුවොත් උඹේ ප්‍රේමෙ දිනනවායි කියලා. මොකද්ද ප්‍රේමෙ මාර පාක්ෂිකයි. එහෙම නැත්නම් මායයට සින්දුවක් මේ කියන්නේ. ඒ වගේම ප්‍රකල්පනා හොඳ නම් අපි හිතනවා හිත කෙලස් නැති වෙච්චහම තමයි පිරිසුදු ප්‍රකල්පනා එන්නේ. ඒක හොඳ එක කියලා නමුත් ඒක තමයි අන්තිමට විඥානෙ කොක ගන්න. එහෙම නැත්නම් අනුසය. ඒ නිසා මේ මහා පුරුෂයාගේ ගතිය තමයි භද්‍ර යවන වයසේ. කලු කෙස් තියෙද්දි ජීවිතේ ප්‍රථම ආයමේදී මේ තුන් දෙනා දැක ගන්නවා. වයසට ගිහිල්ලා හොට්ට අපි මැරලා ගස්සාමුනට පස්සේ මම දැක්කයි කියලා ඇති වැඩ නැහැ. ඒකකොට කරන්න පුළුවන් හරි කෙරිලා ඉවරයි. ඒකකොට කොන්දපණ නැහැ. ඒකකොට ඉදිරියට යන්න කඩාගෙන යන්න අයියක්ති නැහැ. එහෙම කිව්වට තරහ වෙන්න එපා. භාවනා කරන්න වැඩි හරියක් හොට්ට පින්නේ 60 පිරලා හොට්ට පින්නේ දෙච්ච තමයි මටත් දැන් 60යි. මටත් දැන් 60යි. නමුත් ඒ වුණත් මේක මේ චින්තාමය මට්ටමින් දැනගන්න හැටපුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි සකල දියට ගෙනියන්න ඕන. අඩුවාන ඊගාවාත්මදී හරි කමන්නේ මේ අද්දදී බැරි වුණොත් පුළුවන් තරම් කල්ැතුව මට මේ සත්‍යදියත් කරගන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ මොකද අර ජීවිතේ ප්‍රථම යාම වෙනකොට චේතනාවල් නම් ගොඩයි ප්‍රකල්පන අඩුයි එච්චර සැලසුම් කරන දෙයක් නෑ මො විශේෂයෙන්ම අර වගේ විපස්සනා අනුකූලව හැදෙනවනම් අනුසය කෙලස් වල දිගට මේ ගතිය තියෙනවා ඉතින් ඒ නිසාම තීරුම් අරගත්තොත් මේක දැක්කට පස්සේ හුඟ දෙනෙක් වෙන්නේ බය වෙන එක සරණ පාවා දෙනවා නේ කොහොමද අපි චේතනාවක් චේතනාවක් හික්මවගන්නේ කොහොමද අපි ප්‍රකල්පනා හික්මව ගන්නෙ? අනුසය කොහොමඩක්වත් හික්මව ගන්න බෑ. හික්මවන්න ඕනේ ඒ ඒකේ කෙරෙන නපුර ඒක මේ tire පිටිපස්සේ කරන වැඩ ටික දකින්න තරම් පෞරුෂත්වයක්. දර්ශනා පහතබ්බ විතර ඇති කරගත්ත දවස් තමයි බුදුන් කවුද කියලා තේරෙන්නේ. ඒ වගේම මේ පටිච්චසමුපාදයේ තියෙන මේ නාම රූපයක් නැත්තම් වළංගු නාම රූපයක් නැත්නම් විඥානයේ නාම රූපයක් හදාගෙන හරි මේ ගේම ගෙනියනවා. ඒ ඔක්කොම තීදී අපි මේ විඥාණයට ඇතිවෙන්න නාම රූප දෙන්න මැරණකන් දඟලනකොට විඥාණය මේ විලිස විලිස විලිස hina වෙනවා මේ කරන වැඩේ ගැන. ඉතින් අපි එදිනදා ජීවිතයේ හිතන පතන සෑම දෙයක්ම මනෝපොබ්බංගමයි මනෝසෙට්ටයි මනෝමේ නම් විඥානේ ඉන්නේ මේ වගේ කොහොම හරි කූඩාරම ගහගන්න තැනකනම් ප්‍රතිෂ්ඨා ලැබෙන තැනකනම් කවදද විඥාණයට බයක් තර්ජනයක් අපේ ජීවිතේ නැති වෙන්නේ කවදාකවත් නැහැ. අපි දෙන්නේ පුළුවන් තරම් විඥාණයට සැප දෙනවා. සුඛෝපභෝගීව දෙනවා. පාරිභෝගිකත්වයෙන් යුක්තව සියලු සත් සම්පත් ලැබලා දීලා අනේ මට මේ ජරා දුක නැති වෙනවනම් අනේ මට මේ ව්‍යාධි දුක නැති වෙනවනම් අනේ මට මේ මරණ දුක නැති වෙනවා නම් කියලා අර කෙලවර විතරක් ඉල්ලනවා. ඒක නිසා කවදා හරි මේ නාම රූප නිසා නාම රූප ගොඩක් ඇවිල්ලා ඉන්නවා නමුත් විඥානයේ වළංගු කිරීමක් තොරව විඥානයේ සාහිත්‍ය කිරීමකින් තොරව මේ නාම රූපයන් වළංගු භාවයට යන්නේ ඒකට මේ ගත්ත නිදර්ශනය හැටියට ඒක මේ භාවනාවේ යම් ප්‍රමාණයකට අත්‍යදපු කෙනාට තමන්ගේම අත්දැකීම ගන්න පුළුවන් ඒකට සාක්කියට අනික් නැත්තන් ඒක නිකන් චින්තාමය මට්ටමේ ගන්න වෙන්නේ අපි ලෝකයේ තියෙන සෑම පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සියරුම රූප ලෝකෙම ඇවිල්ලා තියෙන්නේ ඒ ලෝකයේ තියෙන ඔක්කොම තෝරන්නේ කියොත් විඥාණයට ඉඩපාඩු වැඩි වෙන්නේ සහ ਸਰවඥාන්සේ මතක් කරනවා වායෝ පොට්ටබ්බ ධාතුව විතරක් ගන්නදී ඒකට බුදුහාමර හේතු සහිතවයි කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකෙන් අල්ලන්න අමාරුම දේ තමයි ආපෝ ධාතුව. ලේසිම දේ තමයි වායෝ ධාතුව. ඒ නිසා බුදුජානනාංශය අනික් සියල්ලම ප්‍රයෝගෙන් වසා දමන්නේ කියන. වසා දමලා මේ හුස්ම එහෙම නැත්නම් මේ වායෝ පොට්ටබ්බ ධාතුව පමණක් විඥාණයට මූණට මූණ දාලා තියන්නේ කියනවා. නැත්නම් ආසස් ප්‍රසආස එහෙම නැත්නම් පිම්බීම හැකිනම අරගත්තාම ඒකෙදි මේ පිම්බන හකුලන ගති, තද කරන තෙද පෙරපෙන ගති දිහා බලීම කියලා කියන්නේ අනිකුත් රූප බල ආලව බලන්න යන්න එපා, ශබ්දාහන්න යන්න එපා, ගන්ධ රස නැත්නම් කයේ අනිත්‍යංග වල තියෙන පහස බලන්න එපා. මේකට පමණක් කොටු කරනවා කියන එක අපි ඒකාග්‍ර කරනවා කියලා කියන්නේ. ඒක හරියට ඉර පායන වෙලාවක ඉරට කහචයක් අල්ලලා යම් කිසි දුරකට කඩදාසියක් එහෙම ගන්නට එක තැනකදී කඩදාසිය පිච්චෙනවා. හරියට නාභිගත වෙනකොට එතෙන් කඩදාසිය අල්ලනකොට පිච්චෙනවා. ඒ කියන්නේ සූර්යාලෝකයේ තියෙන දේවල් එතෙන් සාන්ද්‍ර වෙනකොට පිච්චෙනවා. ඒ වගේ නාම රූපේට අර පට මේ මේ වායෝ පොට්ටබ්බ ධාතුව දඟලන්නටලා හරියට අල්ලලා දෙන්න කියලා කියනවා මේ දෙන්න අතර එකඟතාවයක් වෙන තැනට එනකම්. හරියට ඒ විඥානයයි නාම රූපයයි දෙක සිප ගලඳ ගන්නකම් ආලිංගනය කරනකම් එකිනෙකා ලං වෙනකම් මේ දෙක පෙන්නකොට විඥානේ හරි කැමැති මේ ගොඩාක් දේවල් එයාට තියෙන ආහාර කපහැරලා නැති නිසා විඥානේ හරි කැමැති මේක දෙකට බෙදලා බලන්න. එදා බුදුහාම කියන ආස්වාසිය ප්‍රසවාසිය බෙදලා බලන්න දෙන්නේ. ඒකට විඥාණයට දෙල්ලම් කරන්න වෙලා තියෙනවා. ඉතින් කියනවා උඹ ඒක නිසා දැන් අනිත්‍යව නැහැනේ. මේ ආස්වාස ප්‍රසවාසිය හිතක් අරගෙන මේ විඥානේ පුරුද්දටම ඉඩ දීලා එතන කියලා තියෙන්නේ. ආස්වාසිය කොහොමද ප්‍රසවාසිය කොහොමද? ඉතින් මෙයාට හරියටම මේවා ගත්තොත් කමඨාන සූත්‍ර කරගත්තොත් එnde end end end ආස්වාසිය ප්‍රසවාසිය ප්‍රකට ගුරු ආස්වාසිය තියෙන ප්‍රකට පෞද්ගලික ලක්ෂණ පේනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා නමුත් යෝගාවචරය නොදන්නවා වෙන්න පුළුවන් විඥානය නොදන්නවා වෙන්න පුළුවන් මේකම දිහා බලබලා ඉන්නකොට ඒකේ බෞද්ධික ලක්ෂණ හරහා පොදු ලක්ෂණ පේන්න පටන් ගන්න ආශාස ප්‍රසවාසයේ දෙකම වායෝ ධාතුවේ තියෙන චංචල කම්පන ගති පුම්බන චරපන ගති එනකොට ඒ ඒ පොදු ලක්ෂණ දකින්න දකින්ද ආශාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කර ගන්න බැරුව යනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයේ තියෙන පෞද්ගලික ලක්ෂණ බොඳ වෙනවා, ලීන වෙනවා, හැංගී ගන්නවා. පොදු ලක්ෂණේ මතුවෙනකොටම අරමුණේ නිරස භාවය මතුවෙනවා. සමාන භාවය. මතුවෙනකොට විඥානය අපහසුටපත් වෙනවා. මොකද විඥාණයට අර දෙපළු කිරීම කරගන්න බැරි වෙනවා එතකොට. ද්වේතාවය හොයාගන්න බැරි වෙනවා. මෙතනදී විඥාණයට දැන් මේ පේන දේ ප්‍රිය නැහැ. රූපත් නැහැ. සද්දත් නැහැ, ගඳත් නැහැ, රසත් නැහැ, පහසත් නැහැ. ඉතින් ඒක නිසා විඥානේ ඊටාම අපහසුතාවට පත්ලා කියනවා මේ දෙල්ලම කරන්න බෑ. උඹට කමටහන හරියන්නේ නැහැ. ඔය ගුරුසයා හොඳ නැහැ. ඔය භාවනාව හොඳ නැහැ. බෑත් කරපන්. මට රූප ටිකක් පෙන්නපන්. එහෙනම් නැගිටලා බලන්න. වෙන කොහෙන් හරි මට සංඥා ටිකක් දීපන්. නැත්තම් මම බුදිය ගන්නවා. එහෙම නැත්තම් මම සැක කරනවා. මම හිතන්නේ මෙතන ඉන්න කවුරක්වත් නැහැ කියලා මේ ටික නොදන්නේ. මේ ටික තියෙනවා. ඉතින් මේ බුදුහාමුදුරුවෝ කියලා දෙන මේ හොඳ ලකුණු ටිකක් භාවනා දියුණු වෙන බවට. ඒ විඥානේ පච වෙන බවට. විඥානේට කූඩාරම ගහගන්න නැති බවට. ආඹ මේ தත්ත්වෙ දිගින් දිගටම ගෙනියලා දෙන්න එපා මොනවාක්වත් ওই தත්ත්වෙම දිගට ගෙනිච්චොත් ඒ විඥානේට දැන් ආශාර ප්‍රසවාස දෙක වෙන් කරගන්නත් බෑ. එතන ප්‍රතිෂ්ඨාවක් ලබන්නත් බෑ. වෙන තැනක ප්‍රතිෂ්ඨාවක් ලබන්නත් බැරි නම් එයා ඒ තැන කල්පනා කරගෙන හිතනවා මෙතන නිකන් ඉන්නවට වැඩිය නරකද බුද්ධානුස්සතිය වැඩිවොත් පිනක් හරි සිද්ධ වෙනවනේ. දෙතිස් කුණපෙ වැඩුවොත් හොඳ නැද්ද? මේ තියෙන අනිච්චන් දුක්ඛන් වශයෙන් බැලුවොත් හොඳ නැද්ද කියලා දානවා චේතනාව. ඉතින් අපිත් හිතන බුදුහම්මේ ඇත්ත නේන නිකන් ඉන්නවට කැඳ බිව්වහම නරකයි. ආ ඒක නිසා අනිච්චන් දුක්ඛන් පටන් ගන්න. ඒකට මේ චේතනාව ළඟන විඥාන ප්‍රතිෂ්ඨාව ලැබෙනවා. එහෙම නැත්නම් හිතනවා මම මේක හේත සුද්ධ වශයෙන්ම කමඨාන සුද්ධකමට අහගන්න ඕන. කියලා ඕන්න කල්පනාවක් එනවා. ඊට පස්සේ ඒක දිගේ යනවා විඥානේ ඒකේ පොහොර ලබනවා. දැන් ඊට පස්සේ ප්‍රකල්පනාවක් කරා යන. එහෙම නැත්නම් අනුසය ධර්මයක් මතු කරලා මේ මේ අනේ මම මෙච්චර ලස්සනට මෙහෙල භාවනා කරා මේක අපේ අම්මට දෙන්න නැත්තම් ඥාති විතර්කයක් පහළ වෙනවා. දැන් හොඳටම දන්න මට උගටම උදව් කරපු මේ ඉෂ්ට දේවතාවේ කල්පනා කළා අනේ ඒ කෙනාට දෙන එකදී කොච්චර පින්දප්පා. හරි ජෝක්. ආ ඉතින් ඔන්න ඥාති විතක්කේට යනවා. එහෙම නැත්නම් පරානොද්දායතා සංගත ප්‍රවර්තනයට යනවා. අනේ මේ ලෝකේ මිනිස්සු කවදද මෙතෙන්දවත් එන්නේ? මම තනියම ගියත් එහෙම හරි අප්සෙට් එක හරිම අසාධාරණ නැහැ. මම හොරිකඩේ මම ගිහිල්ලා කට්ටියට කියන්න ඕනේ ඔක්කොම වැඩ නැත කරලා ආනපන කරන්න කියලා. ඒ මිනිස්සුගේ කොහා කිව්වත් නැතත් අපි ආනපන කරනවා කියලා. ඒසුලි නෑ නෑ ආනාපානේ ආනාපාන සතිය වඩන්න කියනවා. ඉතින් ඒක පිස්සුද එහෙම සතියක් අපි දන්නෙත් නෑ. ওই අරමනසගේ භාවනා ඉවරයි. මේ අනුන්ගේ සීනි කරන්න ගිහිල්ලා දන්සභා බිස්නස් කරන්න ගිහිල්ලා මේ අනුශේ ධර්මයක් වැඩ කරනවා. එහෙම නැත්නම් මේ විදියට වැඩ කරන්න නම් මම ලෙඩ වෙන්න හොඳයි. ඒ නිසා අන මේ අමර විතක් ඇති වෙන්න පටන් ගන්නවා මම ඊට පස්සේ හැමදාම දවසර පෑදයක් ව්‍යායාම කරනවා. මම හොඳ හෝල්සම් ෆුඩ් හොයාගෙන හොඳට කෑම. ඉතින් ආය කල්පනා දිගේ යනවා මම නොමැරෙන්න. එහෙම නැත්නම් හිතනවා මම මේ වෙලාවේ එකම සිල්පදයක් කරන්නේ. සම්පූර්ණ කීම කෙනකින් බැනුමක් අහන්නගෙන අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතර්ක. මේ විදිහට විතර්ක જાති රාශියක් තියෙනවා සාමාන්‍ය ලෝකෙත් තෑගි දෙන්නවත් තරම් වටින දේවල්. නමුත් සේරම වංචනිකයි. මේ වෙලාවේදී අර විඥාණයට කූඩාරමක් ගහගන්න නැති තැනදී මේ සේරම මාර්ගෙන් අපි කරන්නේ ඒකට ආයෙ ඇඟිල්ල ගහන්න තැනක් දෙන එක. ඒකල ඒ මැදට සන්තෝෂත් වෙනවා. අනේ මට මේ භාවනාව හොඳ නිසා මට හොඳ පිං හිතවිලි වගේක් ආවා. ඒකල මනෝලෝකයක්ම වාගෙන අර විඥාණයට ප්‍රතිස්ථාව දෙනවා. ඉතින් එවැනි කෙනෙකුට මේ සේරම විඥාණය විසින් මවන මනෝපුබ්බංගව මනෝශ්‍රේෂ්ඨ වූ මනෝමය දේවල් කියලා කිව්වොත් රණ්ඩු කරන්න පවා එනවා මොනවද මේ කතා කරන්නේ ඉතින් මනෝමය වුණත් හොඳනේ පින්නේ කුසල්නේ ඉතින් අපිට කුසල් එපාද කියලා නමුත් සර්වඥාන්සේ චේතනා සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මේ එකක් නැත්තම් එකක් අර විදියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නැත්තම් හිත චේතනාව හෝ ඇති කරගෙන විතර්ක මාර්ගයෙන් හෝ මේවා දිගට ඇවිල්ලා සංකල්පනා මාර්ගයෙන් මනෝලෝකම වගන්න. ඉතින් මේ සෙල්ලම තමයි හීනේදී නිින්ද ගියාම හීනේදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට ගියාට පස්සේ අපි හීනේදී කොච්චර ඒ හීන ලෝකේ ජීවත් වෙනවද? ඒක යථාර්ථයක් කරගෙන ඒ වගේම තමයි භාවනා කරන්න ගිහිල්ලා ඔය චේතනා මේ වේදනානුපස්සනාව චේතනානුපස්සනාව සහ වේදනා සංඥා දෙක එන හරියට අපි කියන්නේ චිත්ත සංකාර කියලා චිත්ත සංකාර වලට ගියාට පස්සේ යෝගාවචරයට උඟාක් අමාරුයි තේරුම් ගන්න මම හිතනවාද හීනකද අඩනින්දද භාවනාවද කියලා. ඒක පිළිබඳව සැක හිතන්න යන්න එපා. එතනදී තමයි අපි යටි හිත අධ්‍යයනය කරන්නේ. යටි හිතට බහපු ගමන් කුණ්‍ය ගහ ගන්න තැනක් නැහැ. ඒකෙදි මේ හිතවිල්ලක්ද අඩහීනයක්ද භාවනාවක්ද නින්දක්ද කියන දේ අල්ලගන්න බෑ. ඉතින් ඒ නිසා එතෙන්ට ගිය ගමන් යෝගාචරය මේ කියන කාලය සහ දේශය කියන මානදකින් පණිනවා. ඉඳගෙන දෙන්නේ හිටගෙන දෙන්නේ උදේද දවල්ද ඥාන දුපිරිමද මොකුත් නැති වෙනවා. ඉතින් ඒකට ගිය ගමන්ම අසරණනාත් භාවයකටපත් වෙනවා. හැබැයි ගැස්සිලා ආපහු එනවා සද්ද කරපු ගමන් ආයෙ මේ ලෝකෙට. ආවට පස්සේ ඔන්න ස්පාසුවක් ලැබුණා යන්තම් විඥාණයට කුඩ කුඩාරම ගහගන්න ඉඩක් හම්බුණා. ඔන්න ගහගත්තට පස්සේ නෝ යකෝ ආයතන කුඩලා හොදන මඩේ දාගත්තේ කියලා අර ඇති වෙච්ච සංඥාවක් ඕ මොකක් කරන ආය භාවනා කරොත් බොහොම ශීඝ්‍රයෙන් අර හීන ලෝකෙට යනවා. මනෝමය ලෝකෙට යනවා. එහෙම නැත්නම් මනෝපුබ්බංගම ලෝකෙට යනවා. ආයෙ මේකට එනවා. ඕකේ නිටතරම එහාටයි මෙහාටයි එහාටයි මෙහාටයි ගිහිල්ලා මේකද හීනේ අරකද හීනේ කියාගන්න බැරි ජනකා දරතනට යනකම් විපස්සනා කරන්න ඕනේ කියලා. ඒක ඔය මේ ලස්සන කතාවක් කියලා තියෙනවා චීනේ ලාවුට්සු කියලා මිනිස්සුක සර්වඥාන්සේගේ සමකාලීනව ඉඳලා තියෙනවා. ඒ මිනිස්සුගේ බලපෑම ගොඩාක් තියෙනවා චීන චින්තනයේට, ඔය ටාවිසම් වලට. ඒ මිනිස්සු ලියලා තියෙනවා මම දවසක් හීනයක් දැක්කා බොහොම සජීවී හීනයක්. ඒ හීනේදී මම සමනලෙක්. මම ඉතාම සුන්දර ලෝකයක හිටියා. දැන් අවදි වුණාට පස්සේ මට දැන් සැකයක් තියනවලු. මිනිස්සෙක් නිින්ද කියලා සමනලෙක් හීනෙන් දැක්කද නැත්නම් සමනලෙකට හීනෙන් කියලා මිනිස්සෙක් දැක්කද කියලා. මේකද හීනේ අරකද හීනේ කියලා දන්නේ නැතුළු. ඒක තමයි චීන චින්තනයේ මූලිකම කල්පනාව. අපි මේ ඉන්නේ මායාවක. අපිට හිතෙන්නේ අපිට හිඳ ගිහිල්ලා හීනෙන් සමනලෙක් දැක්කා කියලා. ඒක එච්චර ලුසිඩ්. ඒක එච්චර සජීවී. අවදිනාට පස්සේ හිතනලු ඒකෝ සමනලෙක් නින්ද ගිහිල්ලා අවනස්සෙක් දැක්කක් දන්නේ නැහැ කියලා. ඒ තරමටම බුදුරජාණන් කියන මේක මායාවක් කියලා. ඒ තරමටම බුදුහාම කියන මේක ශූන්‍යයි කියලා. අපි එහෙව් එකේ නේද ඊර්ෂ්‍යා කරන්නේ. ක්‍රෝධ කරන්නේ. වෛර කරන්නේ. අනුන්ට තුනදකින් කියන්නේ. මේක ඒ තරම් බාරගත්ත නිසා. ඉතින් මේ විඥානය නිසා නාම රූපයක්. නාම රූප නිසා විඥානයක් කියලා දැක්කට පස්සේ බුදුජානනාංශ කියනවා මේ මුළු ලෝක නාඩගමම පොඩි ළමයි ටිකක් වැල්ලට ගිහිල්ලා වැල්ලේ හදින වැලි මාලිගා තැනිල්ලකට වැඩිය ලොකු දෙයක් නැහැ කියලා. ඒක ඉතින් බොහොම ලස්සන නිර්මාණ වැලි මාලිගා හදනවා. රැලක් ආපු ගමන් පග්ගල ගලවලා යනවා. ඉතින් ඒ වුණාට බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ලස්සන නිර්මාණයක් හදාගෙන ඉන්න වෙලාවේ අම්මා හරි තාත්තා හරි මේ මාලිකාව කැඩුනොත් ඒ ළමයා යක්ෂයාට බැඳගෙන අඬනවලු අනේ මගේ මේ ලස්සන නිර්මාණය අම්මා තාත්තා කැඩුවයි කියලා. එහෙනම් බුදුහාමුදුරු කියනවා උන්නම ඇති වෙනකන් සෙල්ලම් කරන්න දෙන්න. උන් සෙල්ලම ඉවර කරනකොට ඌ මේ කඩලා ලියන්නේ. නමුත් ඌ කඩන්නේ ඉස්සලා අම්මාටින් කැඩුනොත් නඩුයි. තාත්තටින් කරුණොත් නඩු. මේන මේ වගේ සෙල්ලමක් තමයි මේ ජීවිතේ තියෙන නිසා මේක විඥාන නිසා නාම රූප දෙක අතර ඇති කරගෙන යන හුදු මායාවක්. හුදු මිරිඟුවක් හීනයක් කියලා දන්නවනම් අපිට මේ එන හැම සිද්ධියකම තියෙන පටිච්චසමුපාදය කොච්චර දිදුලන්න පටන් ගනීද ඊගාට එන චිත්තක්ෂණේ පූර්ණ පටිච්චසමුපාදයන්නේ අපිට එම් බෑනේ අපිට ඊගා චිත්තක්ෂණේ මට ඕන විදිහට තියෙන්න ඕනේ ඒ නැත්තම් මේ ඒ එන චිත්තාවියන ලුණු මිරිස් ටිකක් වැඩි කරගන්න ඕනේ. උම්මලකට කැලක් දාන්න ඕනේ. ඒක රස බසවුලක් කරගන්න ඕනේ. ඒක තියෙන විදිහෙන් බාර ගන්න නම් ඒකත් විඥාණයෙන් විසින් ඇති කරන මායාවක්. දැන් ඉන්න එකත් මායාවක්. ඒ නිසා මේක ඇතුලේ තව කෙනෙකුගේ චිත්ත පීඩාවක්වත් ඇති වෙන කටයුතු නොකරන්න. තව කෙනෙකුට ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, මානයක් ඇතිකරන ණය විපස්සනාවෙන් ප්‍රඥාවන්තයාට ඉඩක් ලැබෙනවා. කුමන නැතුම් කෙලී කවට සිනාදා මේක මවාගත්ත මේ හීනේ මොකද්ද මේ කිනකට නියවගන්නේගේ තේරුම නිය වෙනවා ඒකත් නාඩගමේම කැලලක් මිස පශ්චාත්තාප වෙලා වරී කර කර මේ කරන නාඩගම මෙච්චර ඉක්මනට තව කෙනෙක් හම්බෙලා කතා කරලා ඉවර කරන්න පුළුවන් දේ සම්පූර්ණ හිතේ පැහැව පැහැවා ගෙනියන මනුෂයා බොතජන මෙහෙම පැහැවන්න දෙයක් නෑ මොකද මේක මට ඕනවට වෙන දෙයක් නෙවෙයි ඒක පටිච්චසමුපාදය අනුව තීරණ දෙයක් ඒකට අදාළ වෙච්ච අනෙක් මනුෂයත් ඒ වගේම ඉන්නේ ඒ මනසට කියලා මේ ධර්මතානුව කතා කරලා ඉවර කරනවා නම් මේකේ අපි අර මරණකොට උපදිනකොට හිටියා වගේ බොහෝම ලදරු මේ පිවිතුරු මනසකින් ජීවත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ නාම රූප නිසා විඥානය පහළ වෙනවා, විඥානය නිසා නාම රූප පහළ වෙනවා කියන එක අත්දකින්න බැරි වෙයි අපිට. නමුත් අපිට චින්තාමේ වශයෙන් අන්නාට වගේ භාවනාවේ ගිහිල්ලා කිසිත් නැති තැනකට ගියාට පස්සේ ඕනනම් ශබ්ද කැලි තියෙනවා, හිතවිලි කැලි තියෙනවා, වේදනා කැලි තියෙනවා, හුස්ම කැලි තියෙනවා, හිතවිලි චේතනා කැලි තියෙනවා එකටවත් ඡන්දෙ නැදී. එකටක් අච්ඡන්දේ නැදී මැද ඉන්නවනම් බුදුජානකේ සඳහන් කරන ඡන්ද මූලක සබ්බේ ධම්මා. පැනවිලා තියෙන කියෝනම දෙක ඡන්දේ දීපු ගමන් එතනින් තමයි දුක් අදින්න පටන් ගන්න. මනසිකාර සම්භව. මනසිකාරිතෙන් ගිය ගමන් පටන් ගන්නවා. ඒ විඥාණයෙන් තමයි ඒක සාතික කරන්නේ. ඉතින් කටයුතු එකක්වත් වෙලා නැහැ ඊගාව චිත්තක්ෂණේ. ඒවා තාම ඉඳ තියෙනවා. අපි අර පුරුද්දට, අබ්බැහියට, රුචියට, පෞරුෂත්වය රකින්න කියලා අර පරණ පුරුදු ක්‍රමයටම ගියාම පරණ පුරුදු භවයේම, පරණ පුරුදු જાතියෙම, පරණ පුරුදු මේ ජරා මරණ සියල්ලම ලැබෙනවා. ඒ නිසා වර්තමාන මොහොතේ කිසිම දෙයකට නොඑළඹී, නොපෙළඹී ජීවත් වෙනවට වචනයක් බුදුහාමුදුර සඳහන් කරනවා අපන්නක ප්‍රතිපදා කියලා. අපන්නක ප්‍රතිපදා. කිසිම විනිශ්චය කරන්න බෑ. අවිරුද්ධ ප්‍රතිපදා කියලා මේක සිංහලට දාලා තියෙනවා. ඉදිරියට ඉදිරිපත් වෙන කිසිම දෙයකට මොනම හේතුවක් නිසාවත් විරුද්ධ වෙන්න එපා. විරුද්ධ වෙච්ච ගමන් මුළු සිද්ධියේම තියෙන නරක ටික Tamange මල්ලට වැටෙනවා. ඒවා සිද්ධ වෙන්නේ හේතුඵල ධර්මයේ ලෝකේ කවදාහකත් නොවිය යුත්තක් වෙන්නේ මේකටම අපේ ශාසනයේ සඳහන් කරනවා සාමීච ප්‍රතිප සාමීච පන්න භාවය කිය. භික්ෂුන් වහන්සේලා තියෙනවා සුවක්ඛාතෝ භගවතා ධම්මෝ නැහැ. සුපටිපන්නෝ භගවතු ශා วก සංඝෝ උජුපටිපන්නෝ සාමීචි පටිපන්නෝ සංඝයාට තියෙන්නේ මේ ලෝකේ තියෙන කවුරු මොනවා ගෙනාවත් ඒ පවතින වැඩි ඡන්දයට ඡන්ද දෙනවා මිසක කවදාකවත් තමන්ට පළ කරන්න යන්න බක් මාත්ල කරපු ගමන් කෙලස් කන්දකට අත ගැහුවා. මේකට අරණ ප්‍රතිපදා කියලාත් කියනවා. රණ ප්‍රතිපදා කියන්නේ ගැටුම අරගලේ. අරණ ප්‍රතිපදා කියන්නේ ගැටන ඕන කෙනෙක් ගැටිච්චාවයි ඒ මිනිස්සු ඒ මිනිස්සුගේ රුචි අරුචිකමට ගැටිච්චාම මම අරණ ප්‍රතිපදාව. ඉතින් ඒ නිසා ඊ අර නාම රූපච්ඡ විඥාන කියන කිතාම සූක්ෂම නාම ධර්ම වුණාට ඒක ගැඹුරෙන්ම අපේ ජීවිතයට බලපානවා. කියන දෙයකට විරුද්ධ නොවි සිටීම පුදු ජන මතයට අහුම්කම් දීම ගැටමක් ඇති නොකර සිටීම ආදී දේවල් වලට විපස්සනා භාවනා කරනකොට භාවනා මධ්‍යස්ථානදී නෙවෙයි යොක වෙන්නේ. වැදගත් වෙන්නේ භාවනා මධ්‍යස්ථානයේ ගෙදර ගිහිල්ලා හාල් ගන්නකොට පොල් දානකොට මිනිස් එක්ක කතා කරනකොට වැඩක් කරනකොට අපිට පුළුවන් මේ ඔක්කොම ඒ වෙලාවේ පහළ වෙලා ඕනේ නම් දුකක් ඇති කරගන්න පුළුවන් ඕනේ නම් අතේ පොල් දෙල් ටිකක් ගහන කොස් කපන්න පුළුවන් ගෑවෙන්නේ නැති වෙන විදිහට ඉතින් උඟ දෙනකොට හිතන්නේ මේ භාවනා මධ්‍යස්ථානවල රිට්‍රීට් එකකින් කම් වෙයි කියලා පිස්සු කං හැන්දෙන් බෑ උදැල්ලෙන් අයින් කරන දේවල් අයින් කරන උදැල්ලෙන් අයින් කරුවට පස්සේ තමයි කං හැන්දෙන් අයින් කරන දේවල් අල්ලන්න තියෙන්නේ ඒ නිසා කං හැන්දෙන් අයින් කරාට පස්සේ ආයේ උදැල්ලෙන් එන කුණු දාගන්න එපා ඒ දෙක අතර ගලපගන්න මේ පුරුක උගා ප්‍රඥාව පැත්තෙන් සියුම්ම බැස ගන්න පුළුවන් ඒ වුණාට ඒ ලංකාවේ ඉතිහාසයේ ලංකාවේ සිංහල බෞද්ධයාගේ ඉතිහාසය දිහා බලනකොට මේ පුරුක් නැතුව අවුරුදු 10 ගාණක් බුද්ධ ආගම පැවිදිලා තියෙනවා. පටිසම්භෝධන කතා නොකර මේවා මොනවත් දන්නේ නැතුව හුදු දන් දීමෙන් බුද්ධ ආගම රැකලා තියෙනවා. හුදු චෛත්‍යයකට නැගිල්ලෙන් ගෙජ්ජි හෙල්ලීමෙන් බෙර ගැහිල්ලෙන් කොඩිපත්තු කොඩි තට්ටු ගෙල්ලෙන් කරගෙන ගිහිල්ලා අවුරුදු 10 ගාණක අන්ධකාර යුගයකට පස්සේ ආයෙත් ඇවිල්ලා මේ පුංචි පුංචි කාරණා ඉස්මතු වෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ඒ ඒක අමතර යෝගයක් කියලා මට හිතෙනවා. ඔය කියන මේ කියන කොටස් අපි අම්මලට තාත්තලට ඕනකම තිබුණත් ගන්න බෑ ඒ කාලේ. තිබුණේ නෑ. ඒ ඒක තමයි අවදීන් අවුරුදු 30ක් ගත කරපු මිනිහට මම කියනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඊට අවුරුදු 1901 ඉපදිලා 14 15 ඉඳලා හොයලා තියෙනවා. මේ ධර්ම කොටස් තිබිලා නැහැ. නිසා අපිට මේක ලැබීමත් පටිච්චසමුප්පාදයක්. වෙන විදිහකට කියනවා අපි ධර්ම හොයාන යනවා නෙවෙයි ධර්මය අපි හොයාගෙන යනවා අන්නේ වෙලාවට ඒකට සාදර වෙලා මේ සාමාන්‍ය මේ කනබන ලෝකයාගේ තියෙන මේ රණ්ඩු සරුවල් මේ කංකරච්චල් රණ්ඩු සරුවල් ඒ මිනිස්සුන්ට තියන්න ඒකේ ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලන්ට වෙන දෙයක් නැහැනේ කන්න නමුත් අපි මොකටද එව්වට අතපත දාගෙන මේ වටිනා දේවල් අයින් කරන්න කියලා පුළුවන් තරම් පරිස්සම් වෙලා පුළුවන් තරම් අවිරුද්ධව පවතින සාමීචිත එකඟ වෙලා අලුතෙන් ප්‍රශ්නයක් ඇති වෙනකොට ජීවත් වෙනවා නම් ඒකෙන් අපි අර ගැඹුරින් අර විවේකීව ඉන්න තැන ශබ්ද වේදනා හිතවිලි ආවට එකක්කටවත් විඥානීය ඇඟිලි ගහන්න ඉඳ නොතබා අර මැද ඉන්න ප්‍රතිපත්තිය තමයි තියෙන්නේ මම දන්නේ නැහැ කොච්චර දුරට මට ඕනේ කියන්න ඕන ටික කියුණාද නැත්නම් තේරුණාද කියලා. නමුත් මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට මේක වැටහෙවා. වැටහිලා භාවනාවටත් එදිනදා ජීවිතයටත් එකසේ යොදා ගැනීම මේ ਸਰවචන්නාංශයේ බලාපොරොත්තු වෙන පණිවිඩය හද මණ්ඩලෙ දැම්පත් කරගෙන එන එන චිත්තක්ෂණේ පුළුවන් තරම් අලුතෙන් කෙලෙස් ඇති නොවීමට කටයුතු කිරීම පිණිස ශක්තිය ධෛර්යය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා. සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.